චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඇදහැලෙන සදහම් අමාවැස්ස සද්ධර්ම මතු සුමතුරු ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට ඌවකුවන් විදුලියෙන් දේශකයන්න් වහන්සේ පූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමීන් වහන්සේ අත සත්‍යම මතු සුමතුරු ධර්මදේශනාව සඳහා බැරපැන ඇරවීම මොනරාගල වැල්ලවායේ පදිංචි ජේ.එම්. සුදුබණ්ඩේ උපාසක මහතා කේ බේබිහාමි මහත්මිය බී.එම්. ජයතිස්ස මහතා එච්.එම්. රත්නපාල මහතා ජී. ලීලාවතී මහත්මිය ජී.ඩබ්ලිව්. ගුණවතී මහත්මිය එච්. සීතා මංගලිකා මහත්මිය ස්වර්ණලතා මහත්මිය හර්ෂ එරංග මහතා, ලසන්ති බණ්ඩාර මහත්මිය, දයාරත්න මහතා, රසිකා දර්ශනී මහත්මිය, එච්.එල්.යු. රේණුකා මහත්මිය, ජේ.එම්. පුංචිමැණිකා මහත්මිය, එල්.කේ. කුසුමාවති මහත්මිය, ආර්.එම්. සෙනවිරත්න මහතා, ආර්.එම්. ඔදානි ඉහන්ෂා දියණිය ඇතුළු සුපින්වත් වූ පිරිස අදත් ඔබට සද්ධම්ම මතු සුමතුර ධර්මදේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්නට වැතිසිතින් ආරාධනා කර සිටිනවා. සුපුරුදු පරිදි සද්ධම්ම මතු සුමතුර ධර්මදේශනාවේ දේශකයාණන් වහන්සේ රූපවාහිනී ගුවන්විදුලි විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ඇරවල සුධම්ම ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ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 නේතං තානං විජ්ජති තානංච කෝ ඒතම් භික්ඛවේ විජ්ජති යං ඒකිස්සා ලෝක ධාතුයා ඒකෝ අරහං සම්මා සම්බුද්ධෝ උපජ්ජේය තානමේතං විජ්ජති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසෙත් මේ පිනතුන් සීලු දෙනාම ඌව ප්‍රජා ගුවන්විදුලි නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන සද්ධම්ම මధు ධර්මදේශනා මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු සිටින්නේ. සෑම බ්‍රහස්පතින්දා දිනයකම උදෑසන 8 සිට 9 දක්වා ප්‍රචාරය වන සද්ධම්ම මధు ධර්මදේශනා මාලාවේ අද දවසේ 25 වන ධර්මදේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. මහා සීහනාද සූත්‍රය ආශ්‍රයෙන් සිද්ධ කරනු ලබන ධර්මදේශනා මාලාවේ 8 වන ධර්මදේශනාව අද දවසේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අද දවසේ මේ පින්බර ධර්මදේශනාවේ දායකත්වයේ දරන පින්තුන් බොහෝමයක් සිටින නිසා අපි බලාපොරොත්තු වෙනවා ධර්මදේශන අවසානයේදී ඒ පින්තුන්ගේ නම් ඒ වාගේම ප්‍රධාන අරමුණු පිළිබඳව සිහිපත් කරන්නට. පින්වත්නි අපි පුරා සති දෙකක කාල පරාසයක් තිස්සේ ඔබට කියා දෙන්න තේරුණා බුදුරජාණන් වහන්සේලා විසින් ලෝකයට දේශනා කරන ලද විශේෂ ධර්ම කාරණා කීපයක් පිළිබඳව. මේ මහා සීහනාද සූත්‍ර දේශනාව විශේෂයෙන් මූලික වෙන්නේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ දස විධ තථාගත බලයන් විග්‍රහ කිරීම සඳහා. ඒ යටතේ විශේෂයෙන්ම සරියුත් මහරහතන් වහන්සේ සුණක්කත් හාමුදුරුවන් විසින් කරන්නට යෙදුනා වූ චෝදනාව නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ ශ්‍රවණය කළා වූ ඇසුවා වූ ඒ වාගේම ගම් නියම් ගම් සිසාරා පැතිර පවතිනා වූ යම් කාරණා කිහිපයක් පිළිබඳව නැතිනම් සුණක්කත් හාමුදුරන් විසින් ගොනු කරන ලද කාරණා කිහිපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේට පැමිණිලා කරුණු කාරණා කියනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේ සුනක්කත් හාමුදුරුව තමන් වහන්සේ පිළිබඳව කෝපයෙන් ඒ වගේම වෛරයෙන් මේ ආකාරයෙන් කටයුතු කරන බවත් ඒ වාගේම තථාගතයන් වහන්සේලා කෙරෙහි දස තථාගත බලයක් විශේෂයෙන් දකින්නට ලැබෙන බවත් ඒ ඇසුරු කරගෙන ප්‍රධාන වශයෙන් සිංහනාද 91ක් පවත්වපු ආකාරයත් මේ සීහනාද සූත්‍රයේ මහා සීහනාද සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ ඔස්සේ අපි ඔබට බුදුරජාණන් වහන්සේගේ ගුණ කියවෙන බුදු ගුණ දේශනාවක් වශයෙන්ොත් ඒ වගේම විවිධ අංශයන් ඔස්සේ බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ සඳහන් වෙන නිසා ඊටා විචිත්‍රවත් දේශනාවක් වන නිසාත් මේ මහා සීහනාද සූත්‍රය දැනට සති කිහිපයක කාල පරාසයක් තිස්සේ දේශනා කරන්නට යෙදිලා තිබෙනවා. ඒ යටතේ අද දවසේ මහා සීහනාද සූත්‍රය ඇසුරෙන් සිද්ධ කරනු ලබන අටවන ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, අපි ගියවර පුරා සති දෙකක කාලපරාසයක් තුලදී බුදුරජාණන් වහන්සේගේ දස තථාගත බලයන් පිළිබඳව සාකච්ඡා කරන්න ආරම්භ කළා. එහිදී මේ මහා සීහනාද සූත්‍රයේ මූලික කාරණා පිළිබඳවත් ඒ වගේම විශේෂයෙන්ම තානාඨාන ඥාන සම්පත්තිය මූලික කරගෙන බුදුරජාණන් වහන්සේලා ලෝකේ යථා ස්වභාවයේ යථා ස්වභාවයේ ආකාරයනොත් නැතිනම් ලෝකේ යමක් සිදු වෙනවද ඒ කාරණා සිදුවන ආකාරයනොත් සුදු නොවන කාරණා සිදු නොවන ආකාරයනොත් දකිනවා ඒ වගේම දැනගන්නවා කියන කාරණාව නිමිති කරගෙන මේ තානාඨාන ඥාන සම්පත්තිය විග්‍රහ කරන බවත් ඒ යටතේ විශේෂයෙන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වන අට්ඨාන පාළියේ ප්‍රධාන ධර්මකාරණා 28ක් පිළිබඳව දේශනා කරලා තිබෙනවා. ඒ ධර්මකාරණා 28 මේ සූත්‍ර දේශනාවේදී මේ තානාට්ඨාන ඥාන සම්පත්තියත් සමග එකට එකතු වෙන නිසා මේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වන අට්ඨාන පාළියේන කාරණා ටික මූලිකත්වයේ තබාගෙන මේ තානාට්ඨාන ඥාන සම්පත්තිය පිළිබඳව කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ තානට්ඨාන ඥාන සම්පත්තිය පිළිබඳව සාකච්ඡා කරනකොට කරුණු 28ක් ලෝකයේ සිදුවෙන කාරණා වශයෙන්ොත් ඒ වගේම තවත් කරුණු 28ක් ලෝකයේ සිදු නොවන කාරණා වශයෙන්ොත් දෙපාර්ශවයකට ගොනු කරලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙනවා. එතකොට එක් අංශයකින් කරුණු 28කුත් තවත් අංශයකින් කරුණු 28කුත් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් මේ දසබල ඥාන සම්පත්තේන් යටතේ තානත්ථාන ඥාන සම්පත්තේ යටතේ විස්තර වශයෙන් ගත්තොත් සිංහනාද 56ක් සිද්ධ කරන්නට යෙදෙනවා. අපි ඔබට මුලින් කිව්වා සිංහනාද 91ක් පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කරනවා කියලා. ඒ කෙටිව ගත්තාම උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ මුළු තානාත්ථාන ඥාන සම්පත්තියම එකක් හැටියට ගත්තට පස්සේ එක සිංහනාදයක් හැටියට තමයි අපි ඒ විග්‍රහ කළේ. නමුත් මේ තානාත්ථාන ඥාන සම්පත්තිය පිළිබඳව සාකච්ඡා කරනකොට ලෝකයේ සිදුවෙන කාරණා 28කුත් ලෝකයේ සිදු නොවන කාරණා 28කුත් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේගේ තථාගත බලයන් පිළිබඳව නැත්නම් උන්වහන්සේගේ සරකතා ඥානය පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට විස්තර වශයෙන් ගත්තොත් මේ ස්ථානයේම නැත්නම් මේ තානාත්ථාන ඥාන සම්පත්තිය විග්‍රහ කිරීමේදීම බුදුරජාණන් වහන්සේ සිංහනාද 56ක් සිද්ධ කරපු බව අපිට දකින්නට තියෙනවා. ඉතින් ඒක නිසා කෙටියෙන් අපි පෙර ඔබට සංක්ෂිප්ත වශයෙන් සිංහනාද 91ක් කියලා එකටම විග්‍රහ කරාට මේ සූත්‍ර දේශනාව කරලා අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ සිංහනාද සිය ගණනක් දහස් ගණනක් සිදු කරපු බව ඔබට මේ සූත්‍ර දේශනාව අධ්‍යයනය කරනකොට ඉගෙන ගන්නට පුළුවන්. ඒක නිසා විස්තර වශයෙන් මේ අවස්ථාවේ කියලා දෙන කාරණා පිළිබඳව හොඳට අවබෝධය ඇති කරගන්න. ඒ වගේම විස්තර වශයෙන් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ පිළිබඳව හොඳට අවබෝධ කරගන්න. ඒ ඔබට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව වර්ධනය කර ගන්නටත් ඒ වගේම බුදුරජාණන් වහන්සේලාගේ ඥාන සම්පත්තිය පිළිබඳව සරණතා ඥාන ආදී ගුණ සම්පත් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ඇති කර ගැනීම සඳහාත් එක හා සමානෝ උපකාරයක් වේවි. පින්වත්නි අපි මේ තානාට්ඨාන ඥාන සම්පත්තිය පිළිබඳව සාකච්ඡා කරනකොට මුලින්ම බුදුරජාණන් වහන්සේ දෘෂ්ටි සම්පන්න පුද්ගලයෙක් නැත්නම් සෝතාපන්න පුද්ගලයෙක් සහ පෘථග්ජනයෙක් කියන මේ ලෝක සත්වයන් දෙපිරිස වර්ගීකරණය කරන්නට යෙදුණා කියලා කිව්වා. එතකොට සෝතාපන්න පුද්ගලයෙක් කිසිම සංස්කාර ධර්මයක් නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. ඒ වාගේම සැප වශයෙන් ගන්නෙ නැහැ. කිසිම ධර්මතාවයක් ආත්මීය වශයෙන් ගන්නෙ නැහැ කියලා කිව්වා. මූලික වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන මූලිකත්වයේ තබාගෙන සෝතාපන්න පුද්ගලයෙක් ඒ ආකාරයෙන් මේ කටයුතු ග්‍රහණය නොකරන බවත් නමුත් පෘථග්ජන භූමියේ වාසය කරන සත්වයෙක් සියලු සංස්කාර ධර්මයන් නිත්‍ය වශයෙන්ොත් ඒ වගේම සියලු සංස්කාර ධර්මයන් සැප වශයෙන්ොත් සියලු ධර්මතාවයන් අනාත්ම වශයෙන්ොත් ගන්නේ නැතිව ආත්මීය දෘෂ්ටියෙන් ග්‍රහණය කරනවා කියලා මේ කාරණාවේදී විස්තර කරනවා. එතකොට සෝතාපන්න පුද්ගලයා කෙරෙහි කාරණා තුනකුත් ඒ වාගේම පෘථග්ජන සත්වයා කෙරෙහි කාරණා තුනකුත් වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ මෙතනදී කාරණා හයක් පිළිබඳව සිංහනාද පැවැත්වීමක් සිදු කරනවා. ඒ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ තවත් ඉදිරියට මේ දේශනාව අරගෙන ගිහිල්ලා විශේෂයෙන් සෝතාපන්න ඵලයට පත්වෙච්ච පුද්ගලයෙක් තමන්ගේ මව තමන් ලෝකයට බිහි කළ මව තමන් ලෝකයට බිහි කළ පියා කියන දෙදෙනා කිසිම හේතුවක් නිසාවත් ඝාතනය නොකරන බව දේශනා කරන්නට ඉදමා. ඒ වගේම මෙහි අන්‍ය ස්වરૂපයකුත් දේශනා කළා. ඒ තමා පෘථග්ජන සත්වයාගේ අතින් ඕනෑම අවස්ථාවක තමන් ලෝකයට බිහි කරපු මව සහ පියා කියන දෙදෙනා මරණයටපත් වෙන්නට පුළුවන් කියලා. එතකොට පෙරසේම සෝතාපන්න පුද්ගලයා පිළිබඳව මව සහ පියා කියන දෙදෙනා මූලිකත්වයේ තබාගෙන ධර්මතා දෙකක් විස්තර කළා. පෘථග්ජන සත්වයාගේ ස්වභාවය අනුව මව සහ පියා ඝාතනය වෙන්න පුළුවන් කියලා තව ධර්මතා දෙකක් විග්‍රහ කළා. අන්න ඒ වගේ මේ කාරණා 28 තුල සෝතාපන්න පුද්ගලයන් සහ ආර්ය ශ්‍රාවකයන් සහ විවිධ කාරණා අරමුණු කරගෙන හැම කාරණාවක්ම ආකාර දෙක බැගින් විග්‍රහ කරලා තිබෙනවා. ඉතින් එතකොට ඔක්කොම කාරණා 56ක් නැත්නම් සිංහනාද 56ක් මේ තුල ගැබ් වෙනවා කියලා හොඳට පරීක්ෂාවෙන් බැලුවහම අපිට අධ්‍යයනය කරන්නට පුළුවන්. ඒ යටතේ අපි ඔබට කියා දුන්නා මව ඝාතනය නොකරන බව, පියා ඝාතනය නොකරන බව, ඒ වගේම රහතුන් වහන්සේලා ඝාතනය නොකරන බව, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සැලවීමක් ඒ වාගේම සංඝ බෙහෙද කර්මයක් කියන මේ කටයුතු විශේෂයෙන්ම සෝතාපන්න පුද්ගලයන් විසින් සිදු කරන්නේ නැහැ කියලා ඉවර වෙලා. නමුත් මේ කාරණා ටික ඕනෑම අවස්ථාවක පෘථග්ජන සත්වයක අතින් විය හැකි බවත් අපි ඔබට එහිදී කියා දුන්නා. ඉතින් විස්තර වශයෙන් උපමා උපමේය උදාහරණ රාශියක් අරගෙන ඒ ධර්ම කාරණා පිළිබඳව ඔබ දැනගත යුතු ධර්මකාරණා ඒ වගේම අංගුතර නිකාය අටුවාවේ සඳහන් වෙන ධර්මකාරණාත් සමග ඒ කාරණා සියල්ලම අපි ඔබට දේශනා කරන්නට යෙදුණා. ඒ වගේම ගිය සතියේ අපි ඔබට විශේෂයෙන් පැයක කාල පරාසයක් අරගෙන දීර්ඝ වශයෙන් කියා දෙන්නට යෙදුණා. සෝතාපන්න ඵලයට පත්වෙච්ච පුද්ගලයෙක් කුමන හේතුවක් නිසාවත් තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේ වශයෙන් බුදුරජාණන් වහන්සේ හැර වෙනත් තීර්ථක පරිබ්‍රාජක ආදී කොට ඇති වෙනත් ශාසනයක ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් සරණ යන්නේ නැහැ කියලා. ඒ පිළිබඳව පැයක කාල පරාසයක් අපි ඔබට එකම කරුණක් අරගෙන වඩාත් විස්තර වශයෙන් සීලය පැත්තෙන්, සමාධිය පැත්තෙන්, ප්‍රඥාව පැත්තෙන් ඒ වගේම විදර්ශනා ඥාන මේ ආදී කරුණු කාරණා මූලිකත්වයේ තබාගෙන ඒ කාරණාවන් දීර්ඝ වශයෙන් කියා දෙන්නට යෙදුණා. එතකොට අද දවසේ අපි ඒ අටතේ ඔබට ඒක සම්මා සම්බුද්ධ කියන සූත්‍ර දේශනාව අරමුණු කරගෙන එතෙන් සිට අට්ඨාන පාළියේ සඳහන් කරලා තිබෙන කරුණු කාරණා පිළිබඳව කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අද දවසේ අපි මේ ඒක සම්මා සම්බුද්ධ සූත්‍ර දේශනාවේ මාතෘකා වශයෙන් ලැබුවේ අට්ඨාන මේතම් බික්කවේ අනවකාසෝ යං ඒකිස්සා ලෝක ධාතුයා ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අපුබ්බං අචරිමං uppajjeyum නේතං තානං විජ්ජති යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු දේශනා පාඨයක් මේ දේශනා පාඨයේ තේරුම තමා මහණෙනි එක ලෝක ධාතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පෙර පසු නොවි එකම අවස්ථාවේ පහළ වෙනවනක් නැතිනම් ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නම් මෙන්න මේ කාරණාව කිසිම ආකාරයකින්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා හේතු රහිතයි, ප්‍රත්‍ය රහිතයි. ඒ කාරණාව ලෝකයේ කිසිම තැනක විද්‍යාමාන නොවන, දකින්නට නොලැබෙන අතීත වර්තමාන අනාගත වශයෙන් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන කාරණාවක් බවත් ඒ වාගේම එක ලෝක ධාතුවක එක් අවස්ථාවක පෙරපසු නොවි එක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණක් පහළවන බවත් මේ ඒක සම්මා සම්බුද්ධ කියන සූත්‍ර දේශනාවේ දේශනා කරලා තිබෙනවා. ඉතින් අද දවසේ අපි මේ සූත්‍ර දේශනාව මෙතෙන් සිට ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි මේ සූත්‍ර දේශනාවෙන් නැත්නම් ඒක සම්මා සම්බුද්ධ කියන මේ සූත්‍ර දේශනාවෙන් විශේෂයෙන් කාරණා කිහිපයක් ලෝකයට පෙන්වා දෙනවා. එකක් තමා මේ ලෝකයට පහළවන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කොතරම් දුර්ලභද කියන කාරණාව. උදාහරණයක් හැටියට ගත්තොත් විනාත්නේ අපි දැන් රහතුන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කියලා ආර්යෝත්තමීන් වහන්සේලා තුන් ආකාරයකින් වර්ගීකරණය කරනවා. ඒ වර්ගීකරණයේදී රහතුන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා පිළිබඳව සලකලා බැලුවොත් බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසනය පවතින කාලේ රහත් භික්ෂූන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා සිය දහස් ගණනක් කෝටි ප්‍රකෝටි ගණනක් මේ ලෝකේ වැඩ වාසය කරා. එහෙනම් ඒ කාරණාවේ තේරුම තමා ලෝකයට ඕනෑ තරම් බුද්ධ ශාසන පවතින කාලවලදී ඒ ඒ බුදුරජාණන් වහන්සේලා පාරමිතා ගුණධම් පූර්ණණය කරගෙන පැමිණෙන කාලපරාසයේ උන්වහන්සේලා විසින් තබන ලද ප්‍රාර්ථනාවන්ට අනුකූල පරිද්දෙනොත් ඒ ඒ ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබාගත් ආකාරයටත් රහත් භික්ෂූන් වහන්සේලා රහත් තෙරණින් වහන්සේලා ඒ වගේම රහත් ඵලයට පත්වෙච්ච උපාසක උපාසිකාවන් ආදී බොහෝ පිරිසක් දකින්නට පුළුවන්. ඒ වගේම තමා අබුද්ධෝත්පාද කාලයේ වුණත් එක් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනය මේ ලෝකයෙන් අතුරුදහන් වෙලා නැවතත් ඊළඟට බුදුවන බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවන තාක් යම් තාක් කාල පරාසයක් තිබෙනවද ඒ කාල පරාසය පුරාම පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වීමේදීත් විශේෂයෙන් සමහර කාලවල පසේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ලක්ෂ දෙක තුන හතර යනාදී වශයෙන් විශාල ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනය අතුරුදහන් වෙලා නැවතත් බුදු කෙනෙක් පහළ වන කාලපරාසය දක්වා. මේකට හොඳම උදාහරණයක් ගත්තොත් අපි කවුරුත් දන්නවා මේ කල්පේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් පහළ වෙච්ච ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලෝකයෙන් අතුරුදහන් වෙච්ච දවසේ ඉඳන් නැවතත් අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාව දක්වා මේ ලෝකේ පසේ බුදුරජාණන් වහන්සේලා දකින්නට ලැබුණා. ඒ වගේම අපේ බෝධිසත්වයන් වහන්සේ මව් කුසේ ප්‍රතිසන්දි මංගල්‍යයේ සිදුවන අවස්ථාවේදීත් ලංකාවේ නාගද්වීප ප්‍රදේශයේ අවසාන පසේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළා. ඒ අන්තක්කල්පය තුල පහළ වුණු අවසාන පසේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ ලංකාවේ යාපන ප්‍රදේශයේ නාගදීප විහාරස්ථානය ඒ ප්‍රදේශය අසුරු කරගෙන කියලා ධර්මයේ තුල දේශනා වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ බුදු වන බලාපොරොත්තුෙන් ලෝකයට පහළ වුණාට පස්සේ උන්වහන්සේ බුද්ධත්වයට පත්වන තාක්කල් ඒ වගේම උන්වහන්සේ බුද්ධ රාජ්‍යයේ අභිෂේක ලැබෙන තාක්කල් සහ නැවත උන්වහන්සේගේ ශාසනය මේ ලෝකයෙන් අතුරුදහන් වන තාක්කල් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. එතකොට සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ වාසය කළාට ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීම සඳහා මේ ලෝකයේ ප්‍රතිසන්දි මංගල්‍යමය කටයුතු සිද්ධ කරන අවස්ථාව වෙනකොට උන්වහන්සේලා සියලු දෙනාම පිරිනිවන් පෑම සිද්ධ කරනවා. නමුත් රහතුන් වහන්සේලා සිය ගණන් දහස් ගණන් එකවර පහළ වුණත් ඒ වාගේම පසේ බුදුරජාණන් වහන්සේලා සිය ගණන් දහස් ගණන් එකවර පහළ වුණත් කුමන හේතුවක් නිසාවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එක් අයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් දෙදෙනෙක් වෙන්නට පුළුවන් තුන් දෙනෙක් වෙන්නට පුළුවන් හතර දෙනෙක් දහ දෙනෙක් සිය දෙනෙක් යන ආදී වශයෙන් එක් අයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් කිසිම අවස්ථාවක පෙර හෝ පසු නොවි ඒ වර්තමාන අවස්ථාවේ දකින්නට ලැබෙන්නේ නැහැ කියලා මේ සූත්‍ර දේශනාවේදී විග්‍රහ කරනවා. ඒ කාරණාව වෙන්නෙම ලෝකයට මහත් අනුකම්පාවෙන්. ඒ ලෝකයට මහත් අනුකම්පාවෙන් කිව්වහම ඔබට හිතෙන්නට පුළුවන් අනේ බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් මේ ලෝකේ පහළ වුණා නම් මොනතරම් සත්ව ප්‍රමාණයක් ලෝකේ නිවන් සුවයෙන් සැනසෙන්නට ඇත්ද නැත්නම් ඒ හැකියාව ලබයිද කියලා ඔබට හිතෙන්නට පුළුවන් නමුත් පෘථග්ජන සත්වයන්ගේ සිතේ තිබෙන කෙලෙස් ධර්මතාවල ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් එකවර මේ ලෝක ධාතුවේ පහළ වුණොත් බොහෝ පිරිසක් නිරේගාමී වෙනවා. අන්න ඒ නිසා සියලු බුදුරජාණන් වහන්සේලා විසින් මේ ලෝක සත්වයා කෙරෙහි මහා අනුකම්පාවෙන් එකවර බුදුවරු සම්මා සම්බුදුවරු දෙදෙනෙක් පහළ නොවී එක්වරකට එක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණක් ඒ අන්තක්කල්පයේ සඳහා පහළ වීම සිද්ධ වෙනවා. එතකොට මෙතනදී එකවර කියන විවහාරය තමා මහා කල්පය අන්තක්කල්ප වලට බෙදුවට පස්සේ ඒ හැම අන්තක්කල්පයකටම උපරිම වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පස් දිනක් වැඩ වාසය කරනවා. අන්න ඒ නිසා තමයි දැන් මේ කල්පය ගත්තොත් එහෙම මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා පස් දෙනෙක් පහළ වෙනවා. ඒ පස් දෙනෙක් පහළ වෙන නිසා ඒ කල්පයට අපි නමක් දෙනවා භද්‍ර කල්පය කියලා. භද්‍ර කියන නමේ තේරුම යහපත් වඩාත් යහපත් කියන තේරුමයි. එතකොට මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා පස් දිනක් පහළ වෙන නිසා ඒ පස් දෙනාමත් ඒ කල්පය තුල එකම අවස්ථාවේ පහළ වෙනවා කියලා කාරණාවක් නැහැ. ඒ කල්පය තුල අන්තක් කල්පයක එක් අන්තක් කල්පයකට එක බුදුරජාණන් වහන්සේ කෙනෙක් බැගින් ඒ අන්තක් කල්ප සියල්ලට එක බුදුවරයෙක් වශයෙන් මහා කල්පයේ පරිපූර්ණ වන තෙක් උපරිම වශයෙන් බුදුරජාණන් වහන්සේලා පස් දෙනෙක් පහළ වෙනවා. අවම වශයෙන් බුදුරජාණන් වහන්සේලා එක් අයකොන් පහළ වෙනවා. එහෙමත් නැත්නම් දෙදෙනෙක්, තුන් දෙනෙක්, හතර දෙනෙක් උපරිම වශයෙන් පස් දෙනෙක් වශයෙන් පහළ වීම සිද්ධ වෙනවා. කුමන හේතුවක් නිසාවත් කල්පයකට අන්තක්කල්ප ප්‍රමාණය ඊට වඩා වැඩි නොවන නිසා බුදුරජාණන් වහන්සේලා 6 දෙනෙක් 7 දෙනෙක් වශයෙන් පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට එක ධර්මතාවයක් තමයි කල්පයකට තිබෙන අන්තක්කල්ප ප්‍රමාණය. එතකොට කල්පයකට අන්තක්කල්ප පහක් තිබෙන නිසා ඒ අන්තක්කල්ප පහ තුලදී බුදුවරු පස් දෙනෙක් උපරිම වශයෙන් දැකිය හැකි නිසාත් එක් මහා කල්පයකට අන්තක්කල්ප 6ක් හෝ 7ක් හෝ දකින්නට නොමැති නිසාත් උපරිම වශයෙන් බුදුරජාණන් වහන්සේලා 5 දෙනෙක් පමණක් ලෝකේ පහළ වෙනවා 6 දෙනෙක් 7 දෙනෙක් යනාදී වශයෙන් සංඛ්‍යාව කිසිම අවස්ථාවක වැඩි වෙන්නේ නැහැ මේක එක ධර්මතාවයක් දෙවැනි ධර්මතාවය තමා අපි හිතමුකෝ එකවර බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් පහළ වුණා කියලා එතකොට කෙලෙස් රහිත රහතුන් වහන්සේලාට මේක ගැටලුවක් ඇත්තේ නැහැ හේතුව උන්වහන්සේලා තමන්ගේ ඥාන සම්පත්තියට අනුරූප පරිද්දෙන් සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ගුණ ඒ ඒ ආකාරයෙන් දකින නිසාත් ඒ රහතුන් වහන්සේලා කෙලෙස් නැසපු නිසාත් ඒ රහතුන් වහන්සේලාට නැවත කෙලෙසයක් නූපදින නිසා එක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට වඩා තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් උස් පහත් ලෙස සැලකීම සිද්ධ කරන්නේ නැහැ. නමුත් ලෝකේ රහත් ඵලයට පත්වෙච්ච සත්වයෝ මාර්ගඵලලාභී සත්වයෝ පමණක් නෙවෙයි පෘථග්ජන භාවයේ සිටින නිරන්තරයෙන් කෙලෙසුන්ගෙන් ඒ ඒ ධර්මතා මනිනු ලබන කෙලෙස් බරිත පුද්ගලයෝ සිටිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා දෙදෙනා එකවර ලෝකේ දකින්නට ලැබුණොත් මේ කෙලෙස් බරිත සත්වයන් අතරින් එක් පිරිසක් තමන් වඳින පුදන ඒ වාගේම වෙනත් වෙනත් ඇවතුම් පැවතුම් ආදී කටයුතු සිදු කරන තමන්ගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වඩා ලෝකේ ශ්‍රේෂ්ඨ වෙනවා කියලා ඒ බුදුරජාණන් වහන්සේලා අතර තිබෙනා වූ ගුණස්කන්ධය මනින්නට යෑමෙන් ධර්මය නොදන්නා නිසාත් කෙලෙස් බරිත ස්වභාවය නිසාත් බුදුරජාණන් වහන්සේලා ලෝකේ එක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සමාන වන බව නොදන්නා නිසාත් බුදු ගුණයන්ගෙන් සමාන වන බව නොදන්නා නිසාත් ඒ කෙලෙස් බරිත සත්වයෝ අපේ බුදුරජාණන් වහන්සේ ඔබගේ බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයි ඔබගේ බුදුරජාණන් වහන්සේට වඩා අපේ බුදුරජාණන් වහන්සේ රූප සම්පත්තියෙන් අනුුණයි ප්‍රාතිහාර්ය පෑමෙන් ශ්‍රේෂ්ඨයි ධර්මයේ දේශනා කිරීමෙන් ශ්‍රේෂ්ඨයි මේ විදිහට බුදුරජාණන් වහන්සේලාගේ ඒ ඒ බුද්ධ කෘත්‍යයන් අරමුණු කරගෙන විවිධාකාරයෙන් තර්ක විතර්ක ඇති කරගෙන මහා හානිදායක මට්ටමක් ඇති කරගන්න පුළුවන් නිසා මොකද එක් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සාපේක්ෂව තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිළිබඳව සලකනවා කියලා කියන්නේ අත්ත්ුක්කංශන පරවම්බන කියන අකුසල ධර්මය සිද්ධ වෙනවා. ඒ වගේම මාන්නය ඇති වෙනවා. වෙනත් වෙනත් අකුසල ධර්මතා ඇති වෙනවා. බුදూరు පිළිබඳව දේශය ඇති වෙනවා. බුදూరు පිළිබඳව තණ්හාව ඇති වෙනවා. මෙන්න මේ වගේ කාරණා නිසා ඒ ඒ බුදూరు කිහිප දෙනෙක් ලෝකේ පහළ වුණොත් ලෝක සත්වයාට මහා විනාශයක් වෙන නිසාත් කිසිම අවස්ථාවක ඒ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් බුදూరు දෙදෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ කාරණාවත් බුදూరు දෙදෙනෙක් එකවර ලෝකේ පහළ නොවීම සඳහා හේතු කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි දුර්ලභ බව. දැන් අපි දන්නවා පෙර අපි ඔබට කියා දුන්නා ලෝකයේ බුදු කෙනෙක් පහළ වීම මොනතරම් දුර්ලභ කාරණාවක්ද කියන කරුණු කාරණා පිළිබඳව අපි විවිධ ධර්ම දේශනා ඔස්සේ විවිධ මාතෘකා ඔස්සේ ඔබට යම් පමණකට කියා දුන්නා. එතකොට ලෝකේ බුදුබව ප්‍රාර්ථනා කරන සත්වයෝ අතිශය දුර්ලභ වන නිසාත් ඒ ධර්ම මාර්ගයේ පරිපූර්ණත්වයට පත් කරගෙන බුදුබවට පත්වීම ඊටත් වඩා දුෂ්කර කටයුත්තක් වන නිසා ලෝකේ එකවර බුදුරජාණන් වහන්සේලා පසේ බුදూరు ලක්ෂ ගණන් පහළ වෙනවා වගේ ඒ වගේම රහතුන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගණන් පහළ වෙනවා වගේ බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකවර පහළ වෙන්න කිසිම අවකාශයක් ඇත්තේ නැහැ අවස්ථාවක් ඇත්තේ නැහැ මෙන්න මේ වගේ කාරණා රාශියක් නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේලා දෙදෙනෙක් ලෝකයේ එකවර පහළ නොවන බව ධර්මයේ තුල දේශනා කරලා තිබෙනවා. එහෙනම් මේ අප කෙරෙහිම මහත් අනුකම්පාවෙන් පාරමිතා ගුණධම් පූර්ණණය කරලා ඒ ඒ කාල පරාසයන්හිදී ඒ ඒ සත්වයන්ට අනුකම්පාවෙන් ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන්ම තමා එක් අවස්ථාවක එක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් වශයෙන් මේ ලෝකයේ තුල පහළ වෙන්නේ. එතකොට මේ ධර්ම කාරණාවලින් ඔබට හොඳට වැටහෙනවා ඇයි බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහට දේශනා කළේ ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අපුබ්බං අශරිමං uppajjeyung netan tanam vijjati කියන ප්‍රකාශය. ඒ තමා මේ ලෝකයේ කිසිම හේතුවක් නිසාවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එකම කාලයේ එකම අන්තක්කල්පයේ දෙදෙනෙක් එකවර පහළ වෙන්නේ නැහැ කියන කාරණාව පිළිබඳව. එහෙනම් ඒ කාරණාවෙන් අපිට හොඳට පැහැදිලි වෙනවා ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මොනතරම් දුර්ලභ වෙනවද ඒ වගේම මොනතරම් අනුකම්පාවක් අපි කෙරෙහි පවතිනවද කියලා. ඊළඟ කාරණාව තමා දැන් සක්විති රජවරුන් දෙදෙනෙක් එකවර ලෝකයේ පහළ නොවීමත් ඊළඟ කාරණාව හැටියට දේශනා කරනවා. අට්ඨාන පාළියේ මේ කාරණාව දේශනා කරනවා මේ විදිහට අට්ඨාන මේතම් භික්කවේ අනවකාසෝ යම් ඒකිස්සා ලෝක ධාතුයා ද්වේ රාජානෝ චක්කවත්තේ අපුබ්බං අචරිමං uppajjeyo නේතම් තානං විජ්ජති කියලා චක්කවත්ති ඒක චක්කවත්තේ සූත්‍ර දේශනාවේදී සක්විති රජවරුන් ලෝකේ පහළ වෙන්නේ කොහොමද කියන කාරණාවත් දේශනා කරනවා. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් කරපු තූපහාර කියන සූත්‍ර දේශනාවේදී ස්තූප සකස් කරලා ඒ වාගේම විශේෂ ඇවතුම් පැවතුම් ආදී දේවල් පවත්වලා මේ ලෝකයේ ගරු කළ යුතු විශේෂ පුද්ගලයන් හතර දෙනෙක් පිළිබඳව දේශනා කරලා තිබෙනවා. ඒ තමා එක අයෙක් තමා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතුන් වහන්සේලා කියලා පැවිදි භූමියටපත් වෙච්ච ප්‍රයෝජ්‍යාවටපත් වෙච්ච ලෝකයේ උත්තමීන් වහන්සේලා තුන්දෙනෙක් පිළිබඳව දේශනා කරනවා. නමුත් ගිහි ජීවිතයක් ගත කරන පින්නතුන් අතර චෛත්‍ය හදලා ධාතු තැන්පත් කරලා පුද පූජාවන් සිදු කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මව හෝ පියා ගැනවත් දේශනා කරලා නැහැ. එහෙම Tamanගේ නැත්නම් අපි හිතමු අපේ අම්මා තාත්තාගේ ශාරීරික කොටස් එකතු කරලා අස්ති කොටස් එකතු කරලා චෛත්‍යයක් හදලා වඳින්න පුදන්න ඒකෙන් පින් සිද්ධ වෙනවා කියලා කියලා නැහැ. හැබැයි ජීවමානව වාසය කරන අම්මා තාත්තගේ ගුණ සිහිපත් කරලා ඒ ජීවමානව වාසය කරන අවස්ථාවේ දෙමාපියන් වහන්සේලාට වන්දනා කිරීමෙන් පුද පූජා කිරීමෙන් ගෞරව කිරීමෙන් පින් රැස් වෙනවා කියලා දේශනා කරලා තිබෙනවා. එනමුත් ධාතු තැන්පත් චෛත්‍ය සකස් කරලි ඉවර වෙලා ඒ ධාතු තැන්පත් චෛත්‍ය සකස් කරගෙන නැත්නම් නිර්මාණය කරගෙන ඒ ශරීර කොටස් අස්ති කොටස් එහි තැන්පත් කරගෙන පුද පූජා කරන්න කියලා දේශනා කරලා නැහැ. නමුත් ගිහි ජීවිතයක් ගත කරන පින්නතුන් අතර සක්විති රජවරුන් සම්බන්ධව බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ඊට වඩා වෙනස් ආකාරයකින් දේශනා කරලා තිබෙනවා. ඒ තමා යම් මේ තූපහාර සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා යම් කෙනෙක් සක්විති රජ කෙනෙක් මේ පරිලව ගියාට පස්සේ ඒ සක්විති රජුරුවන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරලා ඒ ආදාහන කටයුතු අවසානයේ ඉතිරිවන අස්ති කොටස් ආදී ඒ යම් දෙයක් තිබෙනවද ඒ දේවල් අරගෙන යම් ස්තූපයක් කරලා ඒ ස්තූපේ තැන්පත් කරලා සක්විති රජුරවන්ට වඳිනවා පුදනවා කියන චේතනාවෙන් වැඳීම් පිදීම් ආදී කටයුතු සිද්ධ කරනවා නම් ඒ තුලින් නිරන්තරයෙන් පින් රැස් වෙනවා කියලා දේශනා කරලා තිබෙනවා. ඒකට හේතුව තමා යම්කිසි කෙනෙක් සක්විති රජ කෙනෙක් බවට පත් වෙන්නේ අනන්ත අපරිමාණ ධර්මතා රාශියක් පරිපූර්ණත්වයට පත් කරලා. පාරමිතා ගුණධම් සම්පූර්ණ කරලා ඒ වාගේම දස පුණ්‍යක් ක්‍රියාවෙහි යෙදিলা දස කුසල ධර්මයන් සමාදානය කරලා ඒ වාගේම විශේෂයෙන් ධ්‍යාන මට්ටම් වලට පවා සිත පුරුදු පුහුණු කරලා සීල සමාධි ප්‍රඥා කියන ඒ ගුණ කඳුවල බොහෝ ඉහළට ගිහි ස්වરૂපයෙන් සිටියත් බොහෝ ඉහළට පැමිණිච්ච ස්වභාවය නිසා පින් රැස් වෙන්නට හේතුවක් බවට පත් වෙනවා. මේ නිසා දෙමාපියන් පිළිබඳව නොකියු කරුණු කාරණා රාශියක් සක්විති රජුරුවන්ගේ චරිතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. අන්න ඒ නිසා තූපාහාර සූත්‍ර දේශනාවේ දේශනා කරන ලද ආකාරයටත් මේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා වගේ පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා වගේ රහතුන් වහන්සේලා පහළ වෙනවා වගේ මේ ලෝකයට සක්විති රජ කෙනෙක් පහළ වෙනවා නම් ඒ සක්විති රජුරුවන්ගේ පහළ වීමම අතිශය දුර්ලභ කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විශේෂයෙන් සක්විති රජුරුවන් කෙරෙහි දකින්නට ලැබෙන ආධ්‍යාත්මික ගුණ වගාව නිසා විශේෂයෙන් නෙක්ඛම්මීන් දැකිය යුතු බොහෝ ධර්මතා පිළිබඳව මනාව කටයුතු කිරීම නිසා ඒ තනතුරට පත්වීම සඳහා දස සක්විතිවත් පූර්ණයට පත් කරලා ඒ වගේම සංසාරී එවැනි পদවි ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් පාරමිතා ගුණධම් වර්ධනය කරගෙන ආපු නිසාත් මිය පරලව ගියා වූ සක්විති රජුරුවන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය රාජෝත්තමීන් වහන්සේලාට ඒ කාලේ ඒ මිනිසුන් වන්දනා කිරීමෙන් පුද පූජා කිරීමෙන් ඒ වාගේම ගෞරව කිරීමෙන් ඔවුන්ට නිරන්තරයෙන් පින් රැස් වෙනවා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. ඒ වාගේම සක්විති රජුන් මේ ලෝකේ පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලයේ පමණයි. ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉන්න කාලයේ යම් කිසි කෙනෙක් සක්විති රාජ සම්පත්තියටපත් වුනොත් බුදුරජාණන් වහන්සේලාට දන් දීලා බුදුරජාණන් වහන්සේලාට විහෙර විහාර සකස් කරලා උන්වහන්සේලාගේ සියලු සිව්පසමේ කටයුතු පිළිබඳව සියලු විධානයන් සකස් කරලා එක්කෝ ඒ සක්විති රජුරෝ ඒ බුද්ධ ශාසනයේ පැවිදි බිමටපත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් සක්විති රාජ සම්පත්තියෙන් ඉවත් වෙලා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා ධ්‍යාන වැඩිම සඳහා යොමු වෙන්නට ඕනේ. එහෙම නැතුව මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් බුද්ධ ලීලාවෙන් වැඩ වාසය කරද්දී සක්විති රජ කෙනෙකුත් උන්වහන්සේ පිරිනිවන් පාන තෙක් එපමණ කාල පරාසයක් සක්විති රජ කෙනෙකුත් ලෝකේ වාසය කරමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙකුත් ලෝකේ වාසය කරමින් මේ ආකාරයේ ධර්මතාවයක් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි අපේ ධර්මීය පිළිබඳව වැරදි වැටහීම් ඇති කරගත් නිසාද අපේ ධර්මය හරියට අධ්‍යයනය නොකිරීම නිසාද මේ බුදුවරුන්ගේ චරිත ස්වභාවයත් උත්පත්තියත් සක්විති රජවරුන්ගේ උත්පත්තියත් දෙක එකට ඈඳාගෙන වැරදි ධර්ම කාරණා රාශියක් දේශනා වෙනවා. අපිටත් සමහර ධර්ම දේශනාවලදී ඒ ධර්ම කාරණා ඒ ආකාරයෙන්ම අසන්නට ලැබෙනවා. ඒ එකක් තමයි එක උදාහරණයකින් මම ඔබට ඒක කියා දෙන්නම්. එතකොට ඔබට ඒක ඉතා හොඳින් තේරුම් ගන්නට පුළුවන්. යම්කිසි කෙනෙක් බුද්ධත්වයේ ලැබීමේ බලාපොරොත්තුවෙන් මේ ලෝකයේ පහළ වෙනවත් සමගම ඒ වෙනකොට යම් සක්විති රජ කෙනෙක් වාසය කරනවා නම් ඒ සක්විති රජුරු මිය පරලොව යනවා. එහෙම නැත්නම් තාපස පැවිද්දට යනවා කියලා වෙලා වැරදි මතයක් අපේ සමාජයේ තිබෙනවා. ධර්මදේශකයන් වහන්සේලා තුල පවතිනවා. මේ කාරණාව ඇත්තටම වැරදි. සක්විති රජ කෙනෙක් ලෝකයේ පහළව සිටියේදී බුද්ධත්වයේ ලබන බෝධිසත්වයන් වහන්සේලාට මෞකුසේ ප්‍රතිසන්දි මංගල්‍යය සිද්ධ වෙනවා. නමුත් සක්විති රජුරුව මේ පරිලව යෑමක් හෝ තපසට යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කුමාර අවදියේ ගත කරලා ඒ බුදුවන බෝධිසත්වයන් වහන්සේලා විවාහ ජීවිතයට ඇතුළු වෙලා ඒ වගේම සතර පෙර නිමිති දැකලා බුදු වීමේ බලාපොරොත්තු වෙන ලෝකයෙන් එහෙම නැත්නම් මේ කාම ලෝකයෙන් මිදිලා සතියක කාලපරාසයක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මාසයක කාලපරාසයක් වෙන්න පුළුවන්. මාස 6ක කාලපරාසයක් වෙන්න පුළුවන්. මේ විදිහට යම් කාලපරාසයක් ප්‍රධාන වීරිය වඩලා උන්වහන්සේලා ලෝතුරු බුද්ධත්වයට පත්වන තුරුත් අර සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වෙලා වාසය කරනවා නම් ඒ සක්විති රජුරෝ තපසට යන්නෙත් නැහැ ඒ වාගේ මේ සක්විති රජුරෝ මරණයටපත් වෙන්නෙත් නැහැ ඒ වාගේම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සත්සතිය ගත කරලා අවසන් වන තෙක් එතකොට බුද්ධත්වයට පත් වෙලා බුද්ධත්වයට පත් වූ තැන සිට නැවත දින 49ක් ඉදිරියට බුදුරජාණන් වහන්සේ බුද්ධ ස්වභාවයෙන්ම ලෝකයේ තුල වැඩ වාසය කරනවා. ඒ කාලපරාසයේදී සක්විති රජුරෝ සක්විති ස්වභාවයෙන්ම ලෝකයේ තුල වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සත්සතිය ගත කරනවා කියලා අර සක්විති රජුරුව තපසට යන්නෙත් නැහැ. ඒ වගේම මිය පරලව යන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා අනුත්තර වූ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරලා යම් කාල පරාසයක් සක්විති රජුරෝ සම්මුඛ වෙනවාද ඒ තාකුත් සක්විති රජුරෝ මේ පරිලව යන්නෙත් නැහැ තපසට යන්නෙත් නැහැ හැබැයි යම් දවසක මේ සක්විති රජුරවන්ට යම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒ අන්තක්කල්පයේ වාසය කරන බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙනවද අන්න එතනදී තුරුණුවන් සහිත සරණාගමණයටපත් වෙලා එක්කෝ තාපස පැවිද්දෙන් පැවිදි වෙනවා රජකම අතහැරලා රජකමෙන් ඉවත් වෙලා සක්විති රාජ්‍ය සම්පත්තියෙන් ඉවත් වෙලා තාපස පැවිද්දට යනවා. එහෙම නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේ කෙනෙක් හැටියට පැවිදි බිමටපත් වෙනවා. දැන් මේක හොඳට දකින්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ තිලෝක විජය සක්විති රජුරෝ විදිහට වාසය කරන කාලපරාසය ගත්තාම මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් දේශනා වෙනවා. සූත්‍ර පිටකේ අපදාන පාළියේ බුද්ධාපදානය විස්තර කරනකොට මේ තිලෝක විජේ රජුරෝ පිළිබඳව කරුණුකාරණා රාශියක් දේශනා වෙනවා. අන්නේ කරුණුකාරණා පිළිබඳවත් ජාතක කතා පොතේ නැතිනම් ජාතක පාළියේ ඇතම් උත්පත්තීන්හිදී ඒ ඒ ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට දන් දීලා සක්විති රාජ ස්වභාවයෙන්ම වැඩ වාසය කරමින් අපේ බෝධිසත්වයන් වහන්සේ විසින් නියත විවරණ ගත්තා වූ ආකාරයක් දිහා බැලුවාම මේ ධර්මය පිළිබඳව හරියට අධ්‍යයනය නොකිරීම නිසා අපේ ඇතැම් ගිහි පැවිදි දෙපාර්ශවය විසින්ම මේ ධර්මකාරණා වරදවා දේශනා කිරීමෙන් ලොකු හානියක් සිද්ධ වෙලා තිබෙනවා. ඒක නිසා ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටක අටුවා ධර්ම ග්‍රන්ථ විශේෂයෙන් පරිහරණය කරමින් ඒ ධර්මකාරණා මනාව අධ්‍යයනය කරමින් කටයුතු කළ යුතුයි ධර්මයේ ශ්‍රවණය කරනු ලබන පින්නතුනුත් ඒ ධර්මකාරණා පිළිබඳව අර පරිස්සමෙන් ග්‍රහණය කිරීම කළ යුතුයි පරීක්ෂා කර බැලීම සිද්ධ කළ යුතුයි. එතකොට මේ තිලෝක විජේ රජුරෝ සක්විති රාජ්‍යයේ නැත්නම් සක්විති රජුරෝ විදිහට පත් වෙලා ඉඳද්දි තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිසන්දි මංගල්‍යය වෙන්නේ. ඒ වගේම ලෝකෝත්පත්ති මංගල්‍යය වෙන්නේ. ඒ වගේම විවාහ මංගල්‍ය කටයුතු වෙන්නේ. උන්වහන්සේගේ ශිල්ප දැක්වීම් කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම උන්වහන්සේ සතර පෙර නිමිති දකින්නේ. උන්වහන්සේ ප්‍රධාන වීර්යය වඩන්නේ. උන්වහන්සේ බුද්ධත්වයටපත් වෙන්නේ. උන්වහන්සේ සත්සතිය ගත කරන්නේ. අනතුරුව උන්වහන්සේ විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් තමන්ට පිරිවර වශයෙන් සකස් වෙනතුරු නැත්නම් පිරිවර වශයෙන් විශාල ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා පැවිදි වෙනතුරු අර සක්විති රජුරුවොත් ඒ ආකාරයෙන්ම ලෝකේ වාසය කරනවා. බුදුරජාණන් වහන්සේත් ඒ ආකාරයෙන්ම ලෝකේ වාසය කරනවා. ඒක නිසා මෙතෙන්දී හොඳට අවබෝධ කරගන්නට ඕනේ බුදු කෙනෙක්ගේ ප්‍රතිසන්දි මංගල්‍යය වෙනකොට ලෝකයේ සක්විති රජ කෙනෙක් වාසය කළොත් සක්විති රජුරුව මරණයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තපසට ගමන් කරන්නේත් නැහැ. ඒ නිසා මේ කාරණාවත් අපි ඊතා අර පරිස්සමෙන් අවබෝධ කරගන්නට ඕනේ. එහෙනම් මේකෙන් අපිට හොඳට පැහැදිලි වෙනවා ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළව සිටියේදී සක්විති රජවරු ලෝකේ පහළ වෙලා ලෝකේ පාලනය කරනවා. නමුත් යම් අවස්ථාවක බුදුරජාණන් වහන්සේලා දැකලා උන්වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාවෙන් සක්විති රාජ සම්පත්තියෙන් උන්වහන්සේලා පූජාවටපත් කරලා මහා දන් දීලා උන්වහන්සේලා සමීපේ බුදුබව ප්‍රාර්ථනා කරගෙන යන බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් නම් සක්විති රාජ සම්පත්තියේ වාස කරද්දීම විවරණ ලබාගෙන අනතුරුව සක්විති රාජ සම්පත්තියෙන් ඉවත් වෙලා පැවිදි බිමටපත් වීම ඒ ශාසනය පැවිදි බිමටපත් වීම සිද්ධ වෙනවා. ඒක නිසා ලෝකයේ යම් කාල පරාසයක් සත්විති රජවරුත් ලෞතර සම්මා සම්බුදු රජාණන් වහන්සේලාත් එකට වාසය කිරීම සිද්ධ වෙනවා. නමුත් ඔබ හොඳට මතක තියාගන්න පසේ බුදුරජාණන් වහන්සේලාත් ඒ වාගේම බුදුරජාණන් වහන්සේලාත් කියන දෙපිරිස එකට වාසය කරන්නේ නැහැ. ඒක ලෝක ධර්මතාවයක්. පසේ බුදු කෙනෙක් පහළ වෙලා ඒ ආයුෂ ගෙවිලා අවසන් වෙනකම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිසන්දි මංගල්‍යයත් වෙලා ඒ වාගේම ලෝකෝත්පත්ති මංගල්‍යයත් වෙලා කුමාරාවදීත් ගත වෙලා අන්න ඒ විදිහට කාලපරාසය අර සක්විති රජවරුන්ටසේ සිදුවීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ කාරණා හොඳට අවබෝධ කරගන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ ධර්ම කාරණා පිළිබඳව ඉතා හොඳින් අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට ඊළඟ ධර්ම කාරණාව විස්තර කරනවා පුරිස සම්මා සම්බෝධි සූත්‍රයේ යටතේ. ඒ තමා අට්ඨානමේතම් භික්කවේ අනවකාසෝ යං ඉත්ති අරහං අස්ස සම්මා සම්බුද්ධෝ නේතං ඨානං විජ්ජති ඨානංච කෝ ඒතං භික්කවේ විජ්ජති යං පුරිසෝ අරහං අස්ස සම්මා සම්බුද්ධෝ ඨානමේතම් විජ්ජති කියලා පුරිස සම්මා සම්බෝධි සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා මේකෙන් කියවෙන්නේ මහණෙනි ස්ත්‍රියක් අරහත් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා කාරණාවක් කියනවා නම් තිබෙනවා නම් ඒක හේතු රහිතයි සත්‍ය රහිතයි ඒ කාරණාව ලෝකයේ කිසිම කාලයක සිද්ධ වෙන්නේ නැහැ විද්‍යමාන වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා ඒ වගේම මහණෙනි යම් කිසි කාලයක පුරුෂයෙක් පිරිමියෙක් අරහත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නම් ඒ කාරණාව ලෝකයේ දකින්නට තිබෙනවා කියලා ඊළඟ ධර්ම කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ මේ අට්ඨාන පාළියේදී දේශනා කරනවා. එතකොට අපි ඔබ ඔබට පෙරත් කිව්ව මේ අට්ඨාන පාළියේ තමා බුදුරජාණන් වහන්සේගේ දසවිධ තථාගත බලයන් යටතේ පළවෙනි තථාගත බලය වන තානාඨාන ඥාන සම්පත්තිය පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් වෙන්නේ කියලා. දැන් ස්ත්‍රියකට ස්ත්‍රී ස්වરૂපයෙන් ඉඳලා ලබන්නට පුළුවන් තනතුරු තිබෙනවා. ඒ වගේම ලබන්නට බැරි තනතුරුත් තිබෙනවා. ඒ වගේම පුරුෂයෙකුට පුරුෂ ස්වરૂපයෙන්ම ඉඳලා ලබන්නට පුළුවන් තනතුරුත් තිබෙනවා. එහෙම ලබන්න බැරි තනතුරුත් තිබෙනවා. ඒක අපි හොඳට අවබෝධ කරගන්නට ඕනේ. ඒ වගේම යම් ස්ත්‍රියක් පුරුෂ ආත්ම භාවයක් තුළ ලබන්නට හැකියාව තිබෙන යම් තනතුරක් බලාපොරොත්තු වෙනවා නම් ඇය ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඒ තනතුරු පැතීම වාගේම ස්ත්‍රී ආත්ම භාවයෙන් මිදීම සඳහා පින්කම් සිද්ධ කිරීම. මේකට හොඳ උදාහරණයක් අපිට දකින්න පුළුවන් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ සමීපයේ පශ්චිම දීපංකර බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ගන්නා අවස්ථාව. අපි කවුරුත් දන්නවා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේට නියත විවරණ ලබා දීපෝ ඒ දීපංකර බුදුරජාණන් වහන්සේට නියත විවරණ ලබා දුන්නා. ඒ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච අවස්ථාවේදී පෙර සසරෙහි යම් අකුසලයක් නිමිති කරගෙන අපේ බෝධිසත්වීන් වහන්සේ ස්ත්‍රී ආත්ම භාවයක උපදිනවා. ඒ උත්පත්තිය තමයි අපේ බෝධිසත්වීන් වහන්සේ අවසාන වශයෙන් ස්ත්‍රී ආත්ම භාවයක උත්පත්තිය ලැබූ උත්පත්තිය. ඒ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගැනීම සඳහා දීපංකර බෝධිසත්වීන් වහන්සේ විසින් කරන ලද පින්කම තමයි දැන් ඒ විවරණ ගන්නකොට විවිධ බෝධිසත්වීන් වහන්සේලා විවිධ පින්කම් සිද්ධ කරනවා. මේ දීපංකර බෝධිසත්වීන් වහන්සේ කරපු කටයුත්ත තමයි සිද්ධාර්ථ තෙල් වලින් පහන් ආලෝක පූජාවන් සිද්ධ කිරීම. පහස් පහන් සිය ගණන්, දහස් ගණන්, දසදහස් ගණන් පත්තු කරලා බුදුරජාණන් වහන්සේට කාලයක් තිස්සේ ආලෝක පූජාවන් සිද්ධ කරන්නට යෙදුණා. උන්වහන්සේ වාසය කරන ගන්ධ කුටිය වටාම හාත්පස පරිසරයේ පුරාම රාත්‍රිය පුරාම අවදියෙන් වැඩ වාසය කරමින් පහන් දැල්වල ඒ පහන් නිවෙන්නට නොදී ඒ පහන් නැවත නැවතත් නැවත නැවතත් අලුත් කරමින් බුදුරජාණන් වහන්සේට පහන් ලක්ෂ ගණන් ආලෝක පූජාවන් සිද්ධ කරන්නට යෙදුණා. මෙහෙම ආලෝක පූජාවන් සිද්ධ කරන හැම අවස්ථාවකම දීපංකර බෝධිසත්වයන් වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරා. නමුත් මෙහෙම ආලෝක පූජාවන් සිදු කරගෙන යන එක්තරා අවස්ථාවක උන්වහන්සේට සිද්ධාර්ථ තෙල් සොයා ගැනීමේ අපහසුතාවයක් ඇති වුණා. එතකොට ඒ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා මට සිද්ධාර්ථ තෙල් ලබන්න පුළුවන් තැනක් කොහෙද තියෙන්නේ? කියලා කල්පනා කරනකොට රජමාලිගාව පිළිබඳව මතක් වෙනවා. රජමාලිගාවේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට නැගණිය වශයෙන් උත්පත්ති ලැබපු අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ වෙනකොට වාසය කරනවා. උන්වහන්සේ ළඟට ගියොත් නැත්තම් මේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ සහෝදරිය ගාවට ගියොත් ඒ කාන්ත වශයෙන්ම මට සිද්ධාර්ථ තෙල් ලබා ගන්නට පුළුවන්. මේ බලාපොරොත්තුවෙන් එදා මොකද කරන්නේ සවස් කාලයේ සිද්ධාර්ථ තෙල් බලාපොරොත්තුවෙන් පින්ඩපාතේ වැඩම කරනවා. ඒ වෙනකොට අපේ බෝධිසත්වීන් වහන්සේ සත්මහල් ප්‍රාසාදයේ ඉහළම මාලයේ සිට බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කුටිය ගන්ධ කුටිය දෙස බලාගෙන කල්ගත කරේ. මෙන්න මේ අවස්ථාවේදී එක්තරා භික්ෂුවක් වැඩම කරනවා කියලා දකිනවා. පස්සේ විස්තර අහගන්නවා. විස්තර අහගෙන මේ ආලෝක පූජාව සඳහා අවශ්‍ය කරන ප්‍රමාණයට ඒ සිද්ධාර්ථ තෙල් ලබා දීම සිද්ධ කරනවා. සිද්ධ කරලා ඒ අවස්ථාවේ බෝධිසත්වයන් වහන්සේට දීපංකර බෝධිසත්වයන් වහන්සේට කියනවා ස්වාමීනි මගේ සහෝදරයට කියන්න අද ඔබ වහන්සේට මේ ආලෝක පූජාව සිද්ධ කරන්න තෙල් ලබා දුන්නේ මම කියලා. කියලා උන්වහන්සේට කියන්න මමත් අනාගතේ ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. මේ සිද්ධාර්ථ තෙල් පූජා කිරීමේ පින මට බුද්ධත්වයේ සඳහාත් ඒ බුදුවන ආත්ම භාවයේ ගිහිව වාසය කරන අවසන් උත්පත්තිය සිද්ධාර්ථ සිදුහත් කියන නම මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා කියලා ඔබ වහන්සේ කියන්න කියලා කියනවා. ඉතින් මේ අවස්ථාවේ සවස් කාලයේ මොකද කරන්නේ? දීපංකර බෝධිසත්වයන් වහන්සේ පහන් පූජාදී කටයුතු සියල්ලම අවසන් කරලා බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කරනවා. වැඩම කරලා අපේ බෝධිසත්වයන් වහන්සේ කාන්තා උත්පත්තිය තුල වාසය කරන අපේ බෝධිසත්වයන් වහන්සේ මේ කිව්වා වූ සියලු කාරණා පිළිබඳව දීපංකර බුදුරජාණන් වහන්සේට දැන්වීම සිද්ධ කරනවා. අන්න ඒ අවස්ථාවේ දීපංකර බුදුරජාණන් වහන්සේ කියනවා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම මගේ ශාසනයේ මගේ නැගණියට විවරණ ලැබෙන්නේ නැහැ. නේත විවරණ ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වූ අවස්ථාවේදී සුමේද පඬිතව ඔබගෙන් මාගේ නැගණිය නියත විවරණ ලබා ගැනීම සිද්ධ කරනවා. නමුත් ඇයට බුද්ධත්වය අපේක්ෂා කරනවා නම් ඇය විසින් බුද්ධත්වය අපේක්ෂා කරනවා නම් ප්‍රථමයෙන්ම ඇය ඉස්ත්‍රි ආත්ම භාවයෙන් මිදෙන්නට ඕනේ. මොකද ලෝකේ ලෝක නීතියක් ලෝක ධර්මතාවයක් තිබෙනවා. බුදුවන සියලු බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා කියන මේ මහෝත්තමීන් වහන්සේලා පිරිමි ආත්ම භාවයන් තුල ඉඳලා තමයි මේ தত্ত্বය අධිගමනය කරන්නේ. ඒ වගේම කිසිම බුදුරජාණන් වහන්සේ කෙනෙක් මොනම හේතුවක් නිසාවත් යම් කිසි කෙනෙක් කාන්තා උපතක් තුල හෝ අභව්‍ය නොසුදුසු උපතක් තුල වාසය කරද්දී අනෙකුත් අභිනීබාර ධර්මතාවයන් පරිපූර්ණත්වයට පත් වෙලා තිබ්බත් පිරිමි ආත්ම භාවයක නොවේ නම් සිටින්නේ නියත විවරණ ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා නියත විවරණ ලබා ගැනීමේ බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ සියලු දෙනාම පිරිමි ආත්ම භාවයක් ප්‍රථමයෙන්ම ලබා ගත යුතු වෙනවා. ඒ වාගේම බුද්ධත්වයට පත්වීමේදීත් ඒ ආකාරයෙන්ම තමා බුද්ධත්වයට පත්වන ආත්ම භාවයේ ඒතනැත්තා කාන්තා උත්පත්තියක් හෝ අභව්‍ය උත්පත්තියක උත්පත්තිය ලැබීමක් සිදු වෙනවා නම් එහෙම වෙන්නේ නැහැ නමුත් එහෙම ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා නම් බුද්ධත්වය සාක්ෂාත් වෙන්නේ නැහැ බුද්ධත්වය ලබන්නේම ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත විචක්ෂණ බුද්ධියෙන් යුක්ත පාරමිතා ගුණධම් පූර්ණණය කරා වූ පුරුෂ පාර්ශවයේ පිරිමියෙකුටම පමණයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා අවකාශයක් නැහැ ඉඩක් නැහැ ලෝකේ සම්මා සම්බුද්ධත්වයේ ලැබීම කාන්තාවක් විසින් සිද්ධ කරනවා කියන ධර්මතාවයට නමුත් පුරුෂයෙක් විසින් ඒ කියන්නේ උබතෝභ්‍යංජනක පණ්ඩක නපුංසකාදී අභව්‍ය උත්පත්ති නොලබවා වූ ප්‍රකෘති පුරුෂයෙක් වන්නා වූ යම් කිසි කෙනෙක් වෙද්ද අන එවැනි කෙනෙක් පමණක් මේ ලෝකේ තථාගත රහත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නැත්නම් බුද්ධත්වයට පත් වෙනවා කියලා දේශනා කරනවා. ඒතර මේ කාරණා වලින් අපිට හොඳටම පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ මේ අට්ඨාන පාළියේ ලෝකයේ තුල සිදුවෙන ලෝක ධර්මතාවයන් පිළිබඳවත් ඒ වාගේම ලෝකයේ සිදු නොවන ධර්මතාවයන් පිළිබඳවත් දේශනා කරලා තිබෙන ආකාරය පිළිබඳව පින්වත්නි මොන විදිහකින් කාන්තාවක් මොනතරම් උත්සාහවත් වෙලා කාන්තා භාවය තුල වාසය කරමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා වීරිය වැඩුවත් ඒක ලෝකයේ සිදුවෙන ධර්මතාවයක් නෙමෙයි ධර්ම නියාමයේ වශයෙන් ඒ ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම බුද්ධත්වයේ ලැබීමේ ධර්ම ස්වභාවයන්ට අනුකූල පරිද්දෙන් ගත්තත් ඒ ධර්මතා කිසිම අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ සමීපයේ අපේ බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථ තෙල් පූජා කරලා අවසානයේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා වාගේම ඒ සඳහා මට මේ කාන්තා උත්පත්තිය බොහෝ බාධාවක් සිද්ධාර්ථ තෙල් පූජ කරා වූ පිනෙන් මින් ඉදිරියට මට කාන්තා උත්පත්ති නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා පුරුෂ ආත්ම භාවයන් පමණක්ම ලබලා ප්‍රකෘති පුරුෂ ආත්ම භාවයන්ම පමණක් ලබලා ඒ සසර ගමනේ පාරමිතා ගුණධම් පූර්ණණය කරන්නට පැමිණියා වගේ ඒ ගමන සකස් කර ගන්නට ඕන. පින්වත්නි ඒකට හේතුව තමයි මේ පාරමිතා පූර්ණණය කිරීම සඳහා මහා වීරයක් ඕන. ඒ මහා වීරිය මොනතරම් කටයුතු කාරණාවලට වීරයක් තිබුණත් කාන්තාවකට පාරමිතා ගුණධම් පූර්ණණය කිරීම සඳහා කිසිම අවස්ථාවක අවශ්‍ය ප්‍රමාණයට ඒ වීරිය පාරමිතාවන් සම්පූර්ණත්වයට පත් වෙන්නේ නැහැ. ඒක තේරුම ඒ පුරුෂයෙක් දුක් විඳලා අතිශය දුක් විඳලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන කරනු ලබන ඒ පාරමිතා ගුණධම් වීරිය ආදී ගුණධර්ම කාන්තා ස්වරූපයෙන් කාන්තාවකට सिद्ध කරන්නට බැදෙන් ගොඩාක් වෙලාවට අපි දකිනවා සමාජයේ බොහෝ මව්වරුන් විසින් කියන දෙයක් තමා Taman ලෝකයට දරුවන් බිහි කිරීමේදී ඒ ඇතියන් ඇතිවන්නා වූ ප්‍රසූත වේදනාව උපමාවට අරගෙන කාන්තාවක් තරම් ලෝකයේ දුක් විඳින කෙනෙක් තවත් නැහැ කියලා සමහර අවස්ථාවල කියනවා මේක අසත්‍යයක් මේක සම්පූර්ණ බොරුවක් ලෝකේ ඇත්තෙන්ම අතිශය දුක් විඳින්නේ ලෝතර බුදු බව අපේක්ෂාවෙන් පාරමිතා ගුණධම් පූර්ණණය කරන වීරය පාරමිතාදී වර්ධනය කරන මහා බෝධිසත්වයන් වහන්සේලා. උන්වහන්සේලා තරම් වීරය වඩන ඒ වගේම උන්වහන්සේලා තරම් දුක් විඳින අය සංසාරේ තවත් ඇත්තේ නැහැ. හැබැයි උන්වහන්සේලාගේ දුක් විඳීම දුකක් හැටියට මේ සැපක් හැටියට උන්වහන්සේලා මේ ලෝකයේ තුල දකිනවා. ඒක නිසා කාන්තා ආත්ම භාවයට මව්වරුන්ට දෝෂාරෝපණය හෝ ඔවුන් සැහැල්ලුවට ලක් කිරීමක් නෙමෙයි. මේ කාරණාවේ යථාර්ථය මේ ආකාරයෙන්ුයි ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා ලෝකයේ සත්‍ය වශයෙන්ම යම් කෙනෙක් දුක් විඳිනවා නම් ඒ දුක් විඳින්නේ පිරෙමින් පමණයි ඒ බුදු බව අපේක්ෂාවෙන් පාරමිතා ගුණ දහම් පූර්ණණය කර ගැනීම සඳහා ලෝකයට අනුකම්පාවෙන් මව් පදවිය ලබා සිටියේදී මවක් විසින් ලෝකයට ලෝකය තුල සත්වයන් ලෝකයට බිහි කිරීම සඳහා කරනු ලබන වේදනාව නැත්නම් දරනු ලබන වේදනාව බුදුරජාණන් වහන්සේ මාරාන්තික මරණය හා සමාන වේදනාවක් විදිහට දැක්ුවත් කිසිම අවස්ථාවක මේ බෝධිසත්වයන් වහන්සේලා බුදු සඳහා දරන පාරමිතාවන් පූර්ණේ කිරීම සඳහා දරන වේදනාවත් සමග සමාන කරලා දක්වලා නැහැ. ඉතින් ඒ කාරණාත් අපි හොඳට අවබෝධ කරගන්නට ඕනේ. එතකොට අපිට හොඳට තේරෙනවා ඒ කාන්තා ස්වરૂපයෙන් ඉඳගෙන ඇයි බුද්ධත්වයේ ලබන්නට බැරි කාන්තා ආත්මය තුල ඒ ස්වභාවයටපත් වෙන්නට බැරි මොන හේතුව නිසාද කියලා ඒ කාරණාත් හොඳට සිහිය තබාගෙන අද දවසේ මේ කියා දුන්නා වූ ධර්ම කාරණා අපි මෙපමණකින් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ ධර්ම දේශනාවෙන් එතෙන් සිට ඉදිරි ධර්ම කාරණාත් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ දරනවා මොනරාගල වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි ජේ.එම්. සුදුබන් මහතා, කේ බේබිහාමි මහත්මිය, බී.එම්. ජයතිස්ස මහතා එච්.එම්. රත්නපාල මහතා, ජී. ලීලාවතී මහත්මිය, ජී.ඩබ්ලිව්. ගුණවතී මහත්මිය, එච්.සීතා මංගලිකා මහත්මිය, ස්වර්ණලතා මහත්මිය, හර්ෂ එරංග මහතා, ලසන්ති බණ්ඩාර මහත්මිය, දයාරත්න මහතා, රසිකා දර්ශනී මහත්මිය, එච්.එල්.යූ. රේණුකා මහත්මිය, ජේ.එම්. පුංචිමැණිකා මහත්මිය, එල්.කේ. කුසුමාවතී මහත්මිය ආර්.එම්. සෙනවිරත්න මහතා සහ ආර්.එම්. ඔදානි ඉහන්සා දියණ යන සියලු දෙනා. ඒ වගේම විශේෂයෙන් පුෂ්පා ආයිරාංගනේ දියණිය විසින් පරලෝසපත් සියලු දෙනාටත් ඒ වගේම පරලෝසපත් එස්.එස්. වීරසිංහ පියාණන්ටත් පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. මේ පින්නතුන්ගේ සත්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඔබ නමින් මේ පරලොව ගියා වූ සියලු දෙනාටමත් පරලොව වශයෙන් මේ පින් එක හා සමානව අනුමෝදන් වේවා. ඒ වාගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ ලංකාවාසී ලෝකවාසී ඔබ නමිනුත් යම් කෙනෙක් මේ පරලොව ගොසින් සිටිනවද? ඒ සියලු සත්‍යොත් සාංශාරිකව සූපත් වේවා. ඒ වාගේම සියලු සම්මය දෘෂ්ටිකාදී දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙලා මේ පින්තුන්ගේ රැකී ආරක්ෂා කටයුතු, ගෘහාදී කටයුතු, දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු සඳහා නිරන්තරයෙන් ආරක්ෂාව ආශිර්වාදයේ රැකවරණය ලබා දෙත්වා ඒ වගේම සියලු දෙවියෝත් සතුට සිත් ඇත්තන් මෛත්‍රී සිත් ඇත්තන් බවට පත්වෙත්වා දිව්‍ය සපත් වර්ධනය කර ගනිත්වා ඔවුන්ද පතන්නා වූ බෝධියකින් නිවන් සුවයෙන් සැනසෙත්වා ධර්මයේ දේශනා කළා වූ ශ්‍රවණය කළා වූ දායකත්වයේ දරුවා වූ ඔබ අප සියලු දෙනාටමත් මේ සියලු පින් එක හා සමානව අනුමෝදන් වෙලා පතන බුදු පසේ බුදු රහත් ආදී බෝධියකින් සැප ප්‍රතිපදාවෙන් වහවහා නිවන් සුවයෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රක්ඛන්තු තං සදාති අද අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනාව දේශනා කොට වදාළ අතිපූජ්‍ය විචිත්‍ර රූප වාහිනී ගුවන්විදුලි ධර්ම කතික ඇරවල සුධම්ම ස්වාමින් වහන්සේට පාදහාභි වන්දනෙන් යුතුවයි පුණ්‍යානුමෝදනා කර සිටින්නේ අද සත්‍යම මතු සුමතුරු ධර්ම දේශනාව සඳහා බැරපැන ඇරවීම මොණරාගල වැල්ලවායේ පදිංචි ජේ.එම්. සුදුබණ්ඩේ උපාසක මහතා කේ බේබිහාමි මහත්මිය බී.එම්. ජයතිස්ස මහතා එච්.එම්. රත්නපාල මහතා ජී. ලීලාවතී මහත්මිය ජී.ඩබ්ලිව්. ගුණවතී මහත්මිය එච්. සීතා මංගලිකා මහත්මිය ස්වර්ණලතා මහත්මිය හර්ෂ එරංග මහතා, ලසන්ති බණ්ඩාර මහත්මිය, දයාරත්න මහතා, රසිකා දර්ශනී මහත්මිය, එච්.එල්.යු. රේණුකා මහත්මිය, ජේ.එම්. පුංචිමැණිකා මහත්මිය, එල්.කේ. කුසුමාවතී මහත්මිය, ආර්.එම්. සෙනවිරත්න මහතා, ආර්.එම්. ඔදානි ඉහන්ෂා දියණිය ඇතුළු සුපින්වත් වූ පිරිස මෙම පිරිසට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටිමින් ඔවුන්ගේ සියලුම යහපත් බලාපොරොත්තු සිතන පතන අයුරින් සාර්ථක වේවායි අපි සුභාශිංසන එක් කර සිටිනවා. එසේම මෙම සුපින්වත් වූ කටයුත්තට පින්වතුන් සම්බන්ධීකරණය කරන ප්‍රියන්ත මහතාගේ සියලුම බලාපොරොත්තු සිතුම් පැතුම් සිතන පතන අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. ඔහුටද නිදුක් නිරෝගී සුබ දීර්ඝායුෂ හිමි වේවා. මේ සෑම සියලු දෙනා විශේෂිම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමට මේ මහා කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. එසේම පුෂ්පා අයිරාංගනී මහත්මියගේ පරලොව සපත් එස්.එස්. වීරසිංහ පියාණන්ට මේ මහා කුසලය අනුමෝදන් කර සිටිනවා. එසේම මේ සෑම සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාතීන්ට මේ කුසලය අනුමෝදන් වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිනවා. ඔබත් සද්ධම්ම මතු සෑම බ්‍රහස්පතින්දාවකම උදෑසන 8ට ශ්‍රවණය කරන්න. ඔබට සම්මා සම්බුදු සරණයි. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඇදහැලෙන සදහම් අමාවැස්ස සද්ධර්ම මතු සුමතුර ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට ඌවකුවන්